දැන් සෑම දිනාම වෙනදා වගේ බුද්ධානුස්සති ධම්මානුස්සති සංඝානුස්සති මෛත්‍රී කියන මේ භාවනාවේ යෙදෙන්න බුදු ගුණ මෙනෙහි කරන්න දහම් ගුණ මෙනෙහි කරන්න සංඝ ගුණ මෙනෙහි කරන්න ඊළඟට තමන්ගේ සීලයත් අදිෂ්ඨාන කරගෙන අනන්ත බුදු ගුණයන්ගේ බලයෙන් මා ඇතුළු සියලු සත්වයෝ නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා දුකෙන් මිදෙත්වා නිවන් දකිත්වා කියන ඒ භාවනාවෙහි යෙදෙන්න කවුරුත් ඇද්දක පියාගෙන බුද්ධානුස්සතිය රටනා දැන් ඔබ සූදානම් වෙන්නේ ධර්ම දේශනාවක් ශ්‍රවණය කරන්නයි. ඒ ධර්ම දේශනාව ශ්‍රවණය කරනකොටත් යෝගාවචර පිරිසක් වශයෙන් සාන්ත දාන්ත ස්වરૂපයකින් යුක්තව ඉඳුරන් සංවර කරගෙන මා මුලින් කිව්ව විදිහට පාඩි වෙලා මේ දේශනාවට සවන් දෙන්න හොඳයි සග්ගස්ස ගමනේනවා සබ්බ ලෝකාදි පච්චේන සෝතාපට්ටි පලං වරන්ති සදහවත් බුද්ධිමත් පින්නතුනි පින්නතියනි ඔබ සෑම දිනාටම සම්බුදු සරණයි සදහම් පිහිටයි සංගරකවරණයි මා ප්‍රථමයෙන්ම අපේ ආයතනයේට අද දින පැමිණියා වූ දෙරණ රූපවාහිනී සංස්ථාවෙහි ඒ කාර්ය මණ්ඩලයටත් ඒ වාගේම නිලධාරි මණ්ඩලයටත් ආශිර්වාද කරමින් ඊටාම කරුණාවෙන් ඒ කාර්ය මණ්ඩලය පිළිගනු ලබනවා අද මා ධර්ම දේශනා කිරීමට බලාපොරොත්තු වෙන්නේ මේ විශාල පිරිසකට ඔබ සොයාගෙන යනු ලබන දෙය ලබාගන්නේ කෙසේද කියන මෙන්න මේ මාතෘකාවට අනුවයි. බෞද්ධයන් සොයාගෙන යන්නේ කුමක්ද? ආන් ඒක තමයි බෞද්ධයන්ගේ අර්ථය කියලා කියන්නේ. ඒ අර්ථය හෙවත් ඒ සම්පත්තිය ලබා ගන්නා වූ ක්‍රමවේදය තමයි විද්‍යාව කියලා කියන්නේ. ධර්මයේ කියන්නේත් ඒක තමයි. එතකොට බෞද්ධයාගේ අර්ථය සොයා ගන්නා වූ විද්‍යාවට කියනවා බෞද්ධ ආර්ථික විද්‍යාව කියලා. බෞද්ධයා කියලා කියන්නේ ප්‍රඥාවන්තයා කියන එකයි. ප්‍රඥාවන්තයෙක් සොයාගෙන යන්නේ අනිත්‍ය වූ අසුභ වූ අසාර වූ දුක් සහිත වූ දෙයක් වෙන්න බෑ. බෞද්ධයා හෙවත් ප්‍රඥාවන්තයා සොයාගෙන යන්නේ කුමක්ද? නিত্য වූ සැප වූ වටිනාකමක් ඇත්තා වූ යමක් තිබේ නම් එයයි. සම්මා සම්බුදු පියාණන් වහන්සේ සකල ලෝක ධාතුවම මහා ප්‍රඥාවෙන් පරීක්ෂා කරලා බැලුවා මේ ලෝක ධාතුව තුල හේවත් හටගත්තා වූ දේවල් අතර නিত্য වූ සැප වූ වටිනා වූ දෙයක් නැති බව උන්වහන්සේ පැහැදිලිවම දැක්කා එනම් මුළු ලෝකයම අනිත්‍යයි දුකයි අනාත්මයි අනිත්‍ය නම් ගත හැකි දෙයක් නෙමෙයි දුක නම් ගත යුතු දෙයක් නෙමෙයි අනාත්ම නම් මගේ කියලා ගන්නත් බෑ මම කියලා ගන්නත් බෑ එහෙමනම් බෞද්ධයාගේ අර්ථය කුමක්ද නিত্য සුන්දර පරම මංගල ලෝකෝත්තර අමා මහ නිර්වාණ සෝයයි ආන්නේ උත්තමාර්ථය ලබා ගැනීම සඳහා අපි ප්‍රධාන වශයෙන් පියවර හතරක් තබනවා එකක් සෝතාපන්න දෙවෙනි පියවර සකදාගාමි තුන්වෙනි පියවර අනාගාමි හතරවෙනි පියවර අරිහත් සෝතාපන්න සකදාගාමි අනාගාමි අරිහත් මේකට මාර්ග හතරක් තියෙනවා ඒ මාර්ග හතරෙන් ලබන ඵල හතර තමයි මම ඔය සඳහන් කළේ සෝතාපන්න වීම සඳහා සෝවාන් මාර්ගය සකදාගාමි වීම සඳහා සකදාගාමි මාර්ගය අනාගාමි වීම සඳහා අනාගාමි මාර්ගය අරිහත් වීම සඳහා අරිහත් මාර්ගය කියලා සතර මඟ සතර ඵල මෙන්න මේ ක්‍රමයක් තියෙනවා එතකොට මෙතන මාර්ග හතරක් වශයෙන් පින්නුවට බුදු පියාණන් වහන්සේ දේශනා කරලා තිබෙන්නේ එකම මාර්ගයයි. මාර්ග දෙකක් නැහැ. ඒ මාර්ගය තමයි ආර්ය අෂ්ටාංගික මාර්ගය. ඒ මාර්ගයේ ගමන් කරනකොට ඒ මාර්ගයට පැමිණෙනකොටම සක්කාය දිට්ඨි විචිකිච්ඡා සීලබ්බත පරාමාස කියන සංයෝජන තුනක් ප්‍රහීන වෙනවා ඒ මාර්ගයේ වඩාගෙන ඉදිරියට යනකොට කාමරාග පටිග 50ක් ප්‍රහීන වෙලා යනවා. එතෙන්දි කියනවා නැවත මේ පුද්ගලයා එක එකවරක් පමණයි මේ කාම ලෝකයට එන්නේ කියලා. සකදාගාමි කියලත් එයාට කියනවා. මේ ආර්ය අෂ්ටාංගික මාර්ගයේම තවදුරටත් වඩාගෙන යනකොට කාමරාග පටිග සමුච්ඡේද ප්‍රහාණය වෙනවා. එයා මේ කාම ලෝකයට ආයේ කිසි දවසක එන්නේ නැහැ කියන අර්ථයෙන් අනාගාමී කියලා කියනවා. මේ ආර්ය අෂ්ටාංගික මාර්ගයේම තවදුරටත් ප්‍රගුණ කරගෙන වඩාගෙන භාවිතා කරගෙන යනකොට රූප රාග අරූප රාග මාන උද්දච්ච අවිජ්ජා කියන දස සංයෝජනය සමුච්ඡේද ප්‍රහාණයටපත් වෙනවා. අන්න එතෙන්දී උන්වහන්සේට කියනවා අරිහත් ඵලයටපත් වුණ රහතන් වහන්සේ කියලා. මෙන්න මේ පුද්ගලයන් අට දෙනා තමයි ආර්ය පුද්ගලයන් කියලා හඳුන්වන්නේ. මේ ආර්ය පුද්ගලයාගේ පළවෙනි පුද්ගලයාගේ තියෙන වටිනාකම තමයි මං අද මාතෘකාවට ගත්තේ. සෝතාපන්න පුද්ගලයාගේ වටිනාකම. මේ වටිනාකම මම කියලා දෙන්නේ අගය කියලා දෙන්නේ අගය දැනගත්තාම මේ පින්නතුන් උත්සාහවන්ත වෙනවා එඩිතර වෙනවා ඒ తත්වයේ ලබාගත යුතුයි කොහොමාරි කියලා මම කිසිම බයක් සැකක් නැතුව කියනවා ඔබට ඒ తත්වයේ ලබාගත හැකියි කියලා යමක් කළ හැකි නම් කළ යුතුය නම් ඒක අනිවාර්යයෙන්ම අප විසින් කරන්න ඕන දෙයක්. අබුද්ධෝත්පාද කාලවලත් සෝතාපන්න පුද්ගලයන් හිටියා. ඒ අයත් තමාගේ ආධ්‍යාත්මික දියුණුව ඇති කරගෙන අරිහත් ඵලයටපත් වුණා. ඒ අයට කියනවා පසේ බුදවරු කියලා. බුද්ධෝත්පාද කාලයක ඊටාම පහසුවෙන් මේ වැඩේ කරගන්න පුළුවන්කම තියෙනවා. ඒ කාර්ය સિદ્ધ කරගත්තොත් හෙවත් අඩුගානේ සෝතාපන්න ඵලයටවත්පත් වුනොත් මෙන්න ඔබේ වටිනාකම. පතව්‍යා ඒක රජ්‍යේන සග්ගස්ස ගමනේනවා සබ්බ ලෝකාදිපච්චේන සෝතාපට්ටි පලං වරං මේ මහා පොළව තලයටම එකම රජ කෙනෙක් බිහි වෙනවලු එයාට කියනවා සක්විති රජුරෝ කියලා. ඒ රජුරවන්ට මුළු ලෝකේ ඉන්න සියලුම රජවරු යටත් ඒ රජුරව සෝතාපන්න වෙලා නැතිනම් සමහර විට දුගතියට යන්න පුළුවන්. සක්‍ර දේවේන්ද්‍රය කියන්නේ දෙදෙව්ලොවටම අධිපති. මේ දෙදෙව්ලොවටම අධිපතියක් සෝතාපන්න වෙලා නැතිනම් අපායට යන්න පුළුවන්කම තියෙනවා. මහා බ්‍රහ්මයා කියන්නේ මුළු තුන් ලෝකේටම අධිපතියා. මේ මහා බ්‍රහ්මයාත් සෝතාපන්න වෙලා නැතිනම් අපායට යන්න පුළුවන්කම තියෙනවා. නමුත් පින්නතුනේ සෝතාපන්න පුද්ගලයේ කිසිම දවසක දුගතියකට යන්නේ නැහැ. සෝතාපන්න හිඟන්නේක් ළඟ සක්විති රජ කෙනෙක් තිබ්බොත් එහෙම ආධ්‍යාත්මික වශයෙන් බැලුවොත් ඒ සක්විති රජුව හිඟන්නේක් වාගේ පේනවා. ආන් ඒ තරම් ලොකු උත්තමාර්ථයක් තමයි ඔබ මේ ලබා ගැනීම සඳහා මේ භාවනා මධ්‍යස්ථානයේට එන්නේ. සෝතාපන්න පුද්ගලයේ කවදාවත් දුගතියකට යන්නේ නැහැ. සදාකාලිකම දුකතියෙන් අත මිදුණු පුද්ගලයෙක්. ඒ වාගේම ආර්ය සීලයෙන් සමන්විත පුද්ගලයෙක්. සක්‍ර දේවේන්ද්‍රයා පමණක් මේ මහා බ්‍රහ්මයා විසිනුත් වඳින පුදන පුද්ගලයේ මේ තැනැත්තා මරණයටපත් වෙන්නේ කොහොමද? සෝතාපට්ටි ඵලයට සෝවාන් ඵල සමාපත්තියට සමවැදි ළමයි මැරෙන්නේ. ඒ සඳහා කළ යුතු දෙයක් නැහැ. අමුතුවෙන් ඔබ උත්සාහ වෙන්න ඕනේ නැහැ. ස්වභාව ධර්මය ධර්මයෙන්ම ධර්මතාවක් වශයෙන්ම එක ෂණයකින් ඇක්සිඩන්ට් එකක් වෙලා මලත් සෝවාන් ඵල සමාපත්තියට සමවැදිලමයි අවසාන හුස්ම හිරන්නේ. කිසිම ආර්ය පුද්ගලයෙක් මාර්ගය තුල මැරෙන්නේ නැහැ. සෝවාන් මාර්ගයටපත් උනත් ඔබ මරණයටපත් වෙන්නේ ඵලයටපත් වෙලාමයි. සෝවාන් මාර්ගස්ත පුද්ගලයෙක් ඵලයටපත් වෙන තුරු ලෝක විනාශයක් ආවත් ඒ ලෝක විනාශෙත් නවතිනොයි කියලා තියෙන්නේ. කිසිම ආර්ය පුද්ගලයෙක් මාර්ගය තුල මැරෙන්නේ නැහැ. සකදාගාමී මාර්ගය තුල ඉන්න පුද්ගලයෙක් සකදාගාමි ඵලයටපත් වෙන තුරු මැරෙන්නේ නැහැ. අනාගාමි මාර්ගය තුල ඉන්න පුද්ගලයෙක් අනාගාමි ඵලයටපත් වෙන තුරු මැරෙන්නේ නැහැ. අරිහත් මාර්ගයේ තුල ඉන්න පුද්ගලයෙක් අරිහත් ඵලයටපත් වෙන තුරු මැරෙන්නේ නැහැ. මෙන්න මේක තමයි මේ වටිනාකම පින්නතුනේ. එහෙමනම් පින්නතුනේ සෝවාන් මාර්ගස්ත පුද්ගලයෙක් වෙන්න ලැබුණත් ඔය පින්නතුන්ට ඒකත් ලොකෝ වටිනාකමක් නේද? සදාකාලිකව දුගතියෙන් අත මිදෙන්න පුළුවන්. හැබැයි සෝවාන් මාර්ගය ආරක්ෂා කරගෙන ධර්මානුධර්ම ප්‍රතිපත්තියේ යෙදෙමින් අප්‍රමාදීව ජීවත් වෙන්න ඕනේ. එහෙම නැත්නම් සෝවාන් මාර්ගයේ වනාහි පිරිහෙන සුළුයි ප්‍රමාදචාරීව ජීවත් වුනොත් අද සෝවාන් මාර්ගස්ත පුද්ගලයා හිත පිරිහෙන්න පුළුවන්. නමුත් මේ දෙන කමඨහන් උනන්දුවෙන් වැඩුවොත් හැම ඉරියව්වක් ළඟම සතිපට්ඨානයට අනුව සතියෙන් ජීවත් වුනොත් අප්‍රමාදීව ජීවත් වුනොත් කවදාවත් ඔබ පිරිහෙන්නේ නැහැ පින්නතුනේ. එහෙමනම් දැන් අපි සෝතාපන්න වන්නේ කෙසේද කියලා හොයාගෙන යමු. සබ්බාසව සූත්‍රයේ සඳහන් වෙනවා දස්සනා පහතබ්බ ආශ්‍රව තුනක් පෙන්වුම් කරනවා. භාවනා පහතබ්බ, පරිවර්ජනා පහතබ්බ, ආසේවනා පහතබ්බ ආදී වශයෙන් සියලුම ආශ්‍රවයන් ප්‍රහීන කරන ක්‍රමේ තමයි සබ්බාසෝ සූත්‍රයෙන් පෙන්වන්නේ. ඒකේ පැහැදිලිවම දේශනා කරලා තියෙනවා සක්කාය දිට්ඨි විචිකිච්ඡා සීලබ්බත පරාමාස කියන මේ සංයෝජන ප්‍රහීන වෙන්නේ දර්ශනයෙන්මයි කියලා. දර්ශනයෙන්මයි. සහ වස්ස දස්සන සම්පදාය තයස්සු ධම්මා ජහිතා භවಂತಿ සක්කාය දිට්ඨි විචිකිච්ඡිතංච සීලබ්බතං වාපි අදත්ති කිංජේ දර්ශනේ ලැබෙනවා සමගම තමයි මේ සංයෝජන තුන ප්‍රහීන වෙන්නේ මේක මම ඊටාම ගෞරවයෙන් පිළිගන්න දෙයක් අද බොහෝ දෙනෙක් ප්‍රකාශ කරනවා සෝතාපන්න වීම සඳහා භාවනා කරන්න ඕනේ නැහැලෝ දර්ශනයෙන්මලු ප්‍රහීන වෙන්නේ. මෙන්න මෙතන පිරිසිදු කර දෙන්නයි මම මේ දේශනාව අද මේ පවත්වන්නේ. භාවනා කරන්න ඕනේ නැහැලු දර්ශනයෙන්ම ප්‍රහීන වෙනවලු. හරි මාත් පිළිගන්නවා. සම්මාදිට්ඨිය ඇති වෙනකොටම සූර්යාලෝකයේ දුටුවා වූ අන්ධකාරයේසේ සක්කාය දිට්ඨි විචිකිච්ඡා සීලබ්බත පරාමාස කියන මේ සංයෝජන තුන ප්‍රහීන වෙනවා. කවද්ද ඒක වෙන්නේ? සම්මා දිට්ඨිය ඇති වෙනකොටමයි. ඒක වෙන්නේ. දැන් ඊළඟට අපි හොයාගෙන යන්න ඕනේ සම්මා දිට්ඨිය ඇති කරගන්නේ කෙසේද කියලා හොයාගෙන යන්න ඕනේ. සම්මා දිට්ඨිය ඇති වෙනකොටම සක්කාය දිට්ඨි විචිකිච්ඡා සීලබ්බත පරාමාස ප්‍රහීන වෙනවා සෝතාපන්න වෙනවා. හරි මාත් පිළිගන්නවා. දර්ශනයමයි වෙන්නේ ඒක. සම්මා දිට්ඨියමයි වෙන්නේ. දැන් ඊළඟට අපි යන්න ඕනේ සම්මා දිට්ඨිය ඇති කරගන්නේ කෙසේද? මේක ඉබේට ඇති වෙන දෙයක්ද? ඒ සඳහා ගත යුතු යම්කිසි ව්‍යායාමයක් තියනවාද? ප්‍රතිපදාවක් තියනවාද? මෙන්න මේක අපි හොයන්න ඕනේ. මේ සඳහා අපි පැහැදිලිව තේරුම් ගන්න ඕනේ සම්මා දිට්ඨිය කියන්නේ කුමක්ද? මිත්‍යා දිට්ඨිය කියන්නේ කුමක්ද කියලා. සම්මා දිට්ඨියේ විරුද්ධ වචනේ තමයි මිත්‍යා දිට්ඨිය. මිත්‍යා දිට්ඨියේ විරුද්ධ වචනේ සම්මා දිට්ඨිය. එහෙමනම් අපි ඉස්සෙල්ලා දැනගමු මිත්‍යා දිට්ඨිය කියන්නේ කුමක්ද කියලා. මිත්‍යා දිට්ඨිය කියන්නේ මුලාවක්. මම මේකට වැරදි දැකීම කියලාවත් කියන්න කැමති නෑ. මුලාවක් කියලා විතරයි මම කියන්නේ. අවිද්‍යාව. මිත්‍යා දිට්ඨිය කිව්වත් එකයි, අනවබෝධය කිව්වත් එකයි, අවිද්‍යාව කිව්වත් එකයි. මොනවටද මේ අවිද්‍යාව හේවත් අනවබෝධය කුමක් සඳහාද මේක ඇති වෙන්නේ? වැරදියට දැකීම කියලා කියමුකෝ ඉතින් අපි. මොනවද මේ වැරදියට දකින්නේ? වැරදියට දකින්න දෙයක් තියෙන්න එපා නේද? ලෝකය. ලෝකය වැරදියට දකිනවා. ආන් ඒක නැත්නම් ලෝකයට මුලා වෙනවා. ආන් ඒක තමයි අවිද්‍යාව කියලා කියන්නේ. මේ ලෝකයේ යථාර්ථය කුමක්ද? අනිත්‍යයි, දුකයි, අනාත්මයි. මොකද්ද මේ ලෝකය කියලා කියන්නේ? සත්වයා. සත්වයා යම් තැනක සත්වයාද එතන විඥාන නාම රූපයාගේ සංකලනය යම් තැනක විඥාන නාම රූපයාගේ සංකලනයේද එතන සත්වයා ලෝකය කියන්නේ තොන්න උතෙන්ද රූප වලට පමණක් ලෝකය කියන්න බෑ විඥාණයට පමණක් ලෝකය කියන්න බෑ නාම වලට පමණක් ලෝකය කියන්න බෑ එහෙනම් විඥාන නාම රූප කියන මේ සංකලනය තමයි ලෝකය කියන්නේ එතකොට මේ විඥාන නාම රූපයන්ගේ එකතුව සංකලණය සිද්ධ වුනේ කෙසේද? ඉස්සරලාම රූප තමයි සකස් වෙන්නේ. කොහොමද මේ රූප සකස් වෙන්නේ? ස්වභාව ශක්තියින් හතරක් එකට එකතු වෙනවා. ස්වභාව ශක්තියින් හයක් තියෙනවා. මේවට සුද්ධ ධම්ම කියලාත් කියනවා. පඨවි ආපෝ තේජෝ වායෝ විඥාන ආකාශ කියලා මේ සුද්ධ ධර්මයන් හතරක් නිතරම එකට එකතු වෙලාමයි තියෙන්නේ ඇති වෙන්නෙත් එකතු වෙලා නැති වෙන්නෙත් එකතු වෙලා කවදාවත් මේ සුද්ධ ධර්ම හතර වෙන් කරන්න බෑ තද ස්වභාවය ඇලෙන ස්වභාවය උණුසුම් ස්වභාවය සහ හමා යන ස්වභාවය මේ ස්වභාව හතර ස්වභාව ධර්ම ස්වභාව ශක්ති හතර එකට එකතු වෙලාමයි තියෙන්නේ අන්න එකට එකතු වෙලා නිකන් නෙමේ තියෙන්නේ වේගවත් වෙලා තියෙන්නේ. එකට එකතු වෙලා වේගවත් වෙලා තියෙන්නේ. අන්න එතන තමයි රූප කියලා කියන්නේ. රූප. මෙන්න මේ රූප දෙකක් එකට එකතු වෙනවා. කොහොමද? ආධ්‍යාත්මික රූපයයි බාහිර රූපයයි. ආධ්‍යාත්මික රූපයේ තියෙනවා ප්‍රසාද ගතියක්, දීප්තිමත් ස්වභාවයක්. ඒ දීප්තිමත් ස්වභාවයෙන් බාහිර රූප ඡායාව, ශබ්ද තරංග, ගන්ධ තරංග ඇදී පවතිනවා. දැන් කෙනෙකුට ප්‍රශ්නයක් ඇති වෙන්න පුළුවන් ආමුදුරනේ ආධ්‍යාත්මික රූප කියන්නේ සත්වයා සත්වයා පින්නතුනි හටගෙන තියෙනවා. මේ සත්වයා හටගත්තේ කවද්ද කියන එක හොයාගෙන යන්න මට බෑ. බුදුහාමුදුරුවෝ එපා කියලා තියෙනවා. ඒක අනවශ්‍ය දෙයක් අපිට. මේ සත්වයාගේ ආරම්භය කොතනද කියලා නෙමෙයි හොයන්න ඕනේ. මේ සත්වයා විඳින දුක දකින්න ඕනේ. ඒ දුකින් ගැලවෙන්නේ කොහොමද කියලා හොයාගෙන යන්න ඕනේ. සත්වයා කේන්ද්‍ර කරගෙන තමයි බුදු පියාණන් වහන්සේ ධර්ම දේශනා කළේ. මටත් ධර්ම දේශනා කරන්න තියෙන්නේ සත්වයා කේන්ද්‍ර කරගෙන. එහෙම නැතුව දේශනා කරන්න බෑ. එතකොට මේ සත්වයා තුල තමයි ආධ්‍යාත්මික රූප තියෙන්නේ. ඒ රූපවල තියෙනවා දීප්තිමත් ස්වභාවයක්. මේ මේ දීප්තිමත් ස්වභාවයෙන් බාහිර රූප ඡායාව, ශබ්ද තරංග ඇදී පවතිනවා. අන්න එතන සම්බන්ධීකරණය වෙනවා. දෙකක් එකතු වෙනවා අන්න එතන විඥාන ධාතුව හට ගන්නවා විඥාන ධාතුව හටගන්නේ තනියම නෙමෙයි නාම ධර්මයේවත් සිටිවිලි පහක් සහිතව දැන් ඕම් නාම විඥාන රූප විඥාන නාම රූප සංකලනයේ සකස් වුණා මෙතන තමයි සත්‍යය කියලා කියන්නේ එතකොට මෙතන තියෙන්නේ මොකද්ද සුද්ධ ධර්මයාගේ පැවැත්මක් තියෙන්නේ කම්මස්ස කාරකෝ නත්ති විපාකස්සච වේදකෝ සුද්ධ ධම්මා පවත්තන්ති ඒසේවන් සම්මදස්සනා කරන්නෙක් ඇත ක්‍රියාවක් ඇත කරන්නෙක් නැත ක්‍රියාවක් ඇත කරන්නෙක් නැත විඳීමක් ඇත විඳින්නෙක් නැත එහෙනම් මොකද්ද මෙතන තියෙන්නේ සුද්ධ ධම්මා පවත්තන්ති සුද්ධ ධර්මයාගේ පැවැත්මක් පමණයි ඒ සේවන් සම්මදස්සන මෙන්න මේක දැකීම තමයි සම්මදස්සනේ හේවත් සම්මා ඥානය කියන්නේ. විද්‍යාව කියන්නේත් ඕක. එතකොට ක්‍රියාවක් තියෙනවා කරන්නෙක් නැහැ. විඳීමක් තියෙනවා විඳින්නෙක් නැහැ. මොකක්ද මෙතන තියෙන්නේ? සුද්ධ ධර්මයාගේ පැවැත්මක් පමණයි. මෙන්න මේ ටික නොදන්නා බව තමයි අවිද්‍යාව කියලා කියන්නේ. මේ විඥාන නාම රූප නිට්ටයයි කියලා පිළිගන්නවා. මුලා වෙනවා. ආන් ඒක අවිද්‍යාව. විඥාන නාම රූප කිව්වත් එකයි ලෝකය කිව්වත් එකයි. ඊට පස්සේ ඊට පස්සේ මේ සිත තුළ වේදනාව කියලා චෛතසිකයක් තියෙනවා. ඒ වේදනාවේ තුල තියෙන්නේ මුල්ම අවස්ථාව කැමැත්ත හා අකමැත්ත. කැමැති දේවල් තියෙනවා අකමැති දේවල් තියෙනවා. එතකොට මේ වේදනාව නිට්ටයයි කියලා දකිනකොට කැමැත්තට ඇලෙනවා අකමැත්තට ගැටෙනවා අන්න තණ්හාවට ගියා. තණ්හාවෙන් උපාදානයට යනවා. උපාදානයෙන් භවයට යනවා. ඒතර මෙන්න මේකයි භව සංක්‍රාන්තිය නැත්නම් භව ගමන ආරම්භ කරන්නේ ඔන්න ඔතනින්. අවිද්‍යාවෙන් සංකාර භවටපත් වෙනවා තණ්හාවෙන් තෙතමනේ වෙලා එතනින් මොකද වෙන්නේ? උපාදානයට ගිහිල්ලා භවයට යනවා. මක් නිසාද? අනවබෝධයේ හේවත් අවිද්‍යාව නිසා. මිත්‍යාදිත්‍ය නිසා. එතකොට මෙන්න මේ අනවබෝධය නිසා දිට්ඨියක් හට ගන්නවා. ආන්නේ දිට්ඨියට කියනවා ආත්ම දිට්ඨිය කියලා. ආත්ම දිට්ඨිය. ආත්ම දිට්ඨිය කියන එකේ තේරුම ලෝකය නිට්ටයයි සැපයි හොඳයි කියන පිළිගැනීම. මේක අසත් ධර්මයක් ආත්ම දිට්ඨිය කියන්නේ. මුලාවක්. මෙන්න මේ ආත්ම දිට්ඨිය අනායාසයෙන්ම වැඩෙනවා. කොහොමද වැඩෙන්නේ? ලෝකය නිට්ටයයි නිට්ටයයි නිට්ටයයි සැපයි සැපයි හොඳයි හොඳයි කියලා වැඩෙනවා. අනායාසයෙන්ම සිද්ධ වෙන්නේ ඒක. ආන්ගේ වැඩි ගිය අවස්ථාව තමයි සක්කාය දිට්ඨිය කියලා කියන්නේ. ආත්ම දිට්ඨියේ දැඩි අවස්ථාව ආත්ම දිට්ඨිය ගොරෝසු වන අවස්ථාව තමයි සක්කාය දිට්ඨිය කියලා කියන්නේ මෙන්න මේ සක්කාය දිට්ඨිය හෙවත් ආත්ම දිට්ඨිය නිසා මම කියලා ගන්නවා මගේ කියලා ගන්නවා අන්න එතන තමයි මමත්වය කියලා කියන්නේ එතකොට සක්කාය දිට්ඨිය නිසා මමත්වය හට ගන්නවා තේරුණා නේද? එතකොට මමත්වය මමය මාගේය කියන හැඟීම හටගන්නේ ආත්ම දිට්ඨිය නිසා. හොඳට තේරුම් ගන්න ඕනේ. සක්කාය දිට්ඨිය නිසා. සක්කාය දිට්ඨිය කියන්නේ මමය මාගේ කියන හැඟීම නෙමෙයි. සක්කාය දිට්ඨිය නිසා ආත්ම දිට්ඨිය නිසා නිට්ටයයි කියලා දකිනකොට මගේ කියලා ගන්න හිතෙනවා. සැපයි කියලා දකිනකොට මගේ කියලා ගත යුතුයි. නිට්ටයයි කියලා දකිනකොට මගේ කියලා ගත හැකි කියන අදහසක් ඇති වෙලා මේ ආත්ම දිට්ඨියේ ප්‍රතිඵලයක් වශයෙන් මමත්වය හට ගන්නවා. තේරුණා නේද? එතකොට මේ ආත්ම දිට්ඨිය අනායාසයෙන්ම වැඩෙනවා. වැඩෙනවා අනායාසයෙන්. මොකද අනායාසයෙන් වැඩෙන්නේ? ලෝකය කියන්නේ අසත් ධර්මයක් ආත්ම දිට්ඨිය කියන්නේ අසත් ධර්මයක් අසත් ධර්මය අසත් ධර්මයේ කරා අනායාසයෙන් ඇදීගෙන යනවා ලෝකය කියන්නේ අසත් ධර්මයක් ආත්ම දිට්ඨිය කියන්නේ අසත් ධර්මයක් අනායාසයෙන් වැටෙනවා ලෝකය නිට්ටයයි නිට්ටයයි නිට්ටයයි සැපයි සැපයි හොඳයි හොඳයි කියන වැඩෙනවා ආනේ නිට්ටයයි කියලා පිළිගන්නකොට ගත හැකි දෙයක් කියලා මෙයා පිළිගන්නවා. ඒකට ලෝකේ ගත හැකි දෙයක්. සැපනම් ගත යුතු දෙයක්. අන්න මමත්වය හටගත්තා. අන්න එතන තමයි මමය මාගේ කියන හැඟීම හටගත්තේ. මක් නිසාද? ආත්ම දිට්ඨිය නිසා. දැන් ආත්ම දිට්ඨිය දැඩි වෙන්න දැඩි වෙන්න මොකද වෙන්නේ? මමත්වයක් දැඩි වෙනවා. ආත්ම දිට්ඨිය දැඩි වෙන්න දැඩි වෙන්න මමත්වය දැඩි වෙනවා. එහෙමනම් සක්කාය දිට්ඨිය තියෙන අයට දැඩි මමත්වයක් තියෙනවා. හැබැයි මතක තියාගන්න සක්කාය දිට්ඨිය නැති කළා කියලා මමය මාගේය කියන හැඟීම නැති වෙන්නේ නැහැ. එහෙනම් මොකද වෙන්නේ? සියුම් වෙනවා. මමය මාගේය කියන හැඟීම සියුම් වෙනවා. ආත්ම දිට්ඨිය සම්පූර්ණයෙන්ම නැති කළ දවසට හේවත් අරිහත් ඵලයටපත් වුණ දවසට අන්න එදාට මමත්වය සම්පූර්ණයෙන් නැතු වෙනවා. මට මේක හොඳට තේරුම් කරලා දෙන්න ඕනේ අද බොහෝ දෙනෙක් සක්කාය දිට්ඨිය කියලා කියන්නේ මොකද්ද කියලා අහපුවාම මමයේ මාගේ කියන හැඟීමලු සක්කාය දිට්ඨිය කියන්නේ. සෝතාපන්න වෙනකොට මමයේ මාගේ කියන හැඟීම නැති වෙනවලු. ඒ වුණාට සෝතාපන්න වූ අයට දැන් ගිහියන් තමයි වැඩි හරියක් බුද්ධෝත්පන්නයේ එදා බුදු පියාණන් වහන්සේ ජීවමාන කාලයේ වැඩි හරියක් හිටියේ සෝතාපන්න පුද්ගලයෝ ගිහියන් අතර හිටියේ. ගිහියන් අතර වැඩි හරියක් හිටියේ සෝතාපන්න පුද්ගලයෝ. එක තැන දස දසදහස් ගණන් සෝතාපන්න වෙලා තියෙන්නේ. පැවිද්දන් අතර සෝතාපන්න පුද්ගලයෝ අඩුවෙන් හිටියේ. ඒ මොකද දන්නවද? පැවිද්දන් අතර හිටියේ ඊට වඩා ඉහළ තත්වයේ ඉන්න කට්ටිය. පළවෙනි ශ්‍රේණිය අය නෙමෙයි. සකදාගාමි, අනාගාමි, අරිහත් කියන කට්ටිය තමයි පැවිද්දන් අතර හිටියේ. ගිහියන් අතර වැඩිපුර හිටියේ සෝතාපන්න පුද්ගලයෝ. දහස් ගණන් එක තැන්වල සෝතාපන්න වෙලා තියෙන්නේ. දසදහස් ගණන්. තේරුණා නේද? අර බිම්බිසාර රජුරු එක් කළා 12000ක තරුණ පිරිසක් ගිහින් තියෙනවා බුදුහාඳුරු හම්බෙන්නේ ඒ 12000න් 10000ක් බුදුහාමුදුරන්ගේ ධර්ම දේශනාවක් අහලා සෝතාපන්න වෙලා. කුජුත්තර උපාසකම්මා බණ කියලා 500ක් එක තැන සෝතාපන්න වෙලා. දාස් ගණන් එක තැන බිහි වෙලා තියෙන්නේ. තේරුණා නේද? ඒතකොට වැඩි හරියක් සෝතාපන්න පුද්ගලයෝ හිටියේ කොහෙද ගිහියන් අතර? ඒ කට්ටිය ආඹු දරුවන් පෝෂණය කළා. ඈ දරුවෝ බිහි කළා අඹසැමියන් වශයෙන් හිටියා ඊවල දොළවල් හදා වඩාගෙන රැකී ආරක්ෂා කරගෙන निराවුල් පැහැදිලි ස්වාධීන නිදහස් එඩිතර අවංක ජීවිතයක් ගත කළා එච්චරයි වෙනස. තේරුණේ? එහෙමනම් අපි සෝතාපන්න වීම සඳහා සක්කාය දිට්ඨිය නැති කරගත යුතුයි. දැන් මං කියවනේ සක්කාය දිට්ඨිය ඇති වුණේ කොහොමද කියලා? ආත්ම දිට්ඨියේ දැඩි බව. සක්කාදිට්ඨිය කියන්නේ. ආත්මදිට්ඨිය කියන්නේ ලෝකය නිට්ටයයි සැපයි ආත්මයි කියන මුලාව. ඒ මුලාව ඇති වුණේ අවිද්‍යාව නිසා, අනෝබෝධය නිසා. අනෝබෝධයෙන් මේ විඥාන නාම රූප නිට්ටයයි සැපයි හොඳයි කියලා මුලා වුණා. ඊට පස්සේ ඒකට ඇලුන ගැටුණා. අන්න එතන තමයි ආත්මදිට්ඨිය හටගත්තේ. පැහැදිලි නේද? අවිද්‍යාව නිසා තමයි සංකාර වුනේ. සංකාර වුණා කියලා කියන්නේ තණ්හාවෙන් තෙතමනේ වුණා කියන එකයි. මොකද්ද සිත? අවිද්‍යාපත්‍ය සංකාරා. සංකාරපත්‍ය විඥානං ප්‍රතිසන්දි විඥානය අල්ලන්නේ ඊට පස්සේ. එතකොට දැන් මම ඊටාම පැහැදිලි කළා මේ පින්නතුන්ට ආත්ම දිට්ඨිය කියන්නේ කුමක්ද? සක්කාය දිට්ඨිය කියන්නේ කුමක්ද කියලා. ඇති වුණේ කොහොමද කියලත් මම කිව්වා. මක් නිසාද? අනවබෝධය නිසා. අවිද්‍යාව නිසා තමයි ආත්ම දිට්ඨිය හටගත්තේ. එහෙමනම් විද්‍යාව ඇති කරගත්තොත් අපිට පුළුවන්කම තියෙනවා පළමුවෙන් සක්කාය දිට්ඨිය නැති කරගෙන ඊට පස්සේ ආත්ම දිට්ඨිය නැති කරගන්න. විද්‍යාව ඇති කරගත්තොත් පුළුවන්. එතන ප්‍රතිවිරුද්ධ බලවේගයක් යවන්න හදන්නේ. ආත්ම දිට්ඨිය කියන්නේ අන්ධකාරය එහෙම නැත්නම් අවිද්‍යාව කියන්නේ අන්ධකාරය, විද්‍යාව කියන්නේ ආලෝකයනේ. අවිද්‍යා අන්ධකාරය නිසානම් ආත්මදිට්ඨිය හටගත්තේ විද්‍යාලෝකයේ පතුරවා හැරියොත් ආත්මදිට්ඨිය නැති කරගන්න පුළුවන් නේද? ආත්මදිට්ඨිය නැති කරගන්න ඉස්සෙල්ලා ඒකේ දැඩි අවස්ථාවට ප්‍රහාරයක් එල්ල කරන්න ඕනේ. දැඩි අවස්ථාව කියන්නේ මොකේද? සක්කාය දිට්ඨිය. පෝරු ගන්න ඉස්සෙල්ලා ඉස්සෙල්ලා පුරං හාලා ඉන්න එපා නේද? පුරන් හාලා දෙහිය හාලා නියරවල් එහෙම මට තියලා ඈ ඊට පස්සේ තමයි ඉතින් පෝරු ගාලා එලවල් ඇදලා අපුරන්න ඕන නේද? එකපාරටම මේ මේ පෝරු ගන්න බෑ. ඉස්සෙල්ලා පළවෙනි හී අහන්න ඕනේ. අන්න එතනින් තමයි අර ආත්ම දිට්ඨියේ ගොරෝසු බව දැඩි බව නැති වෙන්නේ. එහෙමනම් සම්මා දිට්ඨිය ඇති කරගන්නේ කෙසේද? දර්ශනය ඇති කරගන්නේ කෙසේද? දර්ශනය ඇති වෙන වහාම සක්කාය දිට්ඨිය නැති වෙනවා. සෝතාපන්න වෙනවා. දැන් අපිට ඕන කරන්නේ මේ දර්ශනයේ හේවත් සම්මා දිට්ඨිය ඇති කරගන්නේ කෙසේද කියලා හොයාගෙන යන්න. කරන්න තියෙන්නේ ප්‍රතිවිරුද්ධ ප්‍රබල බලවේගයක් යවන එක පමණයි. මොකද්ද ප්‍රතිවිරුද්ධ ප්‍රබල බලවේගය? අනිත්‍යයි දුකයි අනාත්මයි කියන ත්‍රිලක්ෂණය ඇති කරගන්න ඕනේ. ඒ ත්‍රිලක්ෂණය ඇති කර ගැනීම සඳහා අප විසින් කරන්න ඕනේ කුමක්ද? ප්‍රඥා සංවර්ධනික ප්‍රතිපදාවට ඇතුළු වෙන්න ඕනේ. ප්‍රඥා සංවර්ධනික ප්‍රතිපදාව කියන්නේ කුමක්ද? සත්පුරුෂයෙක් කරා යාම, ධර්ම ශ්‍රවණය කිරීම, අසා දරා ගැනීම, සිතා විමසා බැලීම තමා තුළින් අවබෝධ කර ගැනීම. මෙන්න මේකයි ප්‍රඥා සංවර්ධනික ප්‍රතිපදාව කියන්නේ. සත්පුරුෂ සංසේවය, ධර්ම ශ්‍රවණය, යෝනිසෝ මනසිකාරය, ධම්මානුධම්ම පටිපත්ති. ඉමේකෝ භික්කවේ චත්තාරෝ ධම්මා භාවිතා බහුලී කතා මහා පඤ්ඤතාය සංවත්තන්ති. මෙන්න මේ කාරණා අතර භාවිතා කරනවා නම් බහුල කොට වඩනවා නම් යලිත් යලිත් සත්පුරුෂයන් කරා යනවා යලිත් යලිත් ධර්ම ශ්‍රවණය කරනවා යලිත් යලිත් දරා දරා ගන්නවා සිතා විමසා බලනවා තමා තුළින් දැන ගන්නවා ආන් එතකොට මහා ප්‍රඥාව ලැබෙනවලු මහා ප්‍රඥාව කියන්නේ මොකේද සම්මා ඥානය සම්මා ඥානය එහෙමනම් මහා ප්‍රඥාව ලැබීම සඳහා සත්පුරුෂයෙක් වෙත ගිහිල්ලා ධර්ම ශ්‍රවණය කරන්න ඕනේ නේද කවුද මෙතන සත්පුරුෂයා කියලා කියන්නේ? දහම දැනගත්ත දැකගත්ත උත්මයේ සත්පුරුෂයා කියන්නේ. ආර්ය පුද්ගලයෙක්. ආර්ය පුද්ගලයෙක් ළඟට ගිහිල්ලා ධර්ම ශ්‍රවණය කරන්න ඕනේ. ඒතර ධර්ම ශ්‍රවණය කරන්නේ කවුද? ශ්‍රාවකයෝ. ධර්ම ශ්‍රවණය කරන්නේ. එහෙමනම් මේ ශ්‍රාවකයින්ටත් මහා ප්‍රඥාව ලැබෙන බව දැන් පැහැදිලි නේද? එහෙමනම් නිවන් දැකීමට කැමති සෑම දිනාම මහා ප්‍රඥාව ලබාගත යුතුයි. මහා ප්‍රඥාව ලබන්න මහා කරුණාව තියෙන්න ඕනේ. මහා කරුණාවෙන් තොරව මහා ප්‍රඥාව ලබන්න බෑ. මොකද්ද මේ මහා කරුණාව කියන්නේ? කරුණාව කියලා කියන්නේ දුකින් අත මිදීමේ කැමැත්ත. දුකින් අත මුදවා ගැනීමේ කැමැත්ත. කවුද? තමා සහ අනික් අය. එතකොට මේ දුක් කොටස් දෙකක් තියෙනවා සාමාන්‍ය දුක හා මහා දුක කියලා. සාමාන්‍ය දුක කියලා කියන්නේ කණ්ඩාන් දින්න නැති දුක, ගෙයක් දොරක් නැති දුක, ඒවා සාමාන්‍ය දුක්. ඒවා මේ ලෞකික සම්පත් ගිහින් දුන්නාම නැති කරගන්න පුළුවන්. මහා දුක් කියලා කියන්නේ ජරා, මරණ, ශෝක, පරිදේව, දුක්ඛ, දෝමනස්ස, උපායාස. මේවා ලෞකික සම්පත් දෙන්න දෙන්න වැඩි වෙනවා පින්නතුනේ. ලෞකික සම්පත් දෙන්න දෙන්න තණ්හාව නැති වෙන්නේ නේද? තණ්හාව ඇති වෙන්න ඇති වෙන්න උපදිනවා. ජාතිය ඇති වෙනවනේ. ජාතිය ඇති වෙන්න ඇති වෙන්න දිරනවා, මැරෙනවා, අඬනවා, විලාප කියනවා නේද? එහෙමනම් මේ මහා දුක් තමයි ජරා මරණ ආදී දුක. ඇයි මහා දුක් කියන්නේ? මහා සැපත ලබා දෙන තුරු නිවන ඇති කරන්න බෑ. එහෙමනම් මහා කරුණාව කියන්නේ මහා දුකින් අත මිදීමේ කැමැත්ත. Taman දකින්න ඕන Taman මහා දුකටපත් වෙලා ඉන්න බව. නැත්තම් අත මිදෙන්න බෑ නෑ නේද? Taman ජරා මරණ ආදී මහා දුකකටපත් වෙලා ඉන්න බව දකින්න ඕනේ. ආන් එහෙම දකිනකොටම යාට මහා කරුණාව ඇති වෙනවා. මම මේ මහා දුකින් අත මිදීම සඳහා වැඩ කටයුතු කරගන්න ඕනේ කියලා. ආන් එතනෙන් තමයි මහා ප්‍රඥාව ලබාගත යුතුයි කියන තීරණය ඇති කරගෙන සත්පුරුෂයෙක් ළඟට යන්නේ. ධර්ම ශ්‍රවණය කරන්නේ. හිතන්නේ විමසන්නේ. තමා තුළින් දැනගන්නේ ඊට පස්සේ. ඊට පස්සේ මහා ප්‍රඥාව ලැබෙනවා. දැන් මම සාමාන්‍ය ජනතාව නිකම් මේ කුතූහලයට පත් කරන කරුණක් කරුණු දෙකක් කිව්වා. එකක් මහා කරුණාව සහ මහා ප්‍රඥාව කියලා. ඒතරයි මහා ප්‍රඥාව ලැබෙන්නේ ශ්‍රාවකීන්ට නේද? ධර්ම ශ්‍රවණය කිරීමෙන් නේද? බුද්ධ ආදී උතුමන් වහන්සේලාට ලැබෙනවා. ඒක වෙනම දෙයක්. පසේ බුදුවරුන්ට සම්බුදුවරුන්ට මහා ප්‍රඥාව ලැබෙනවා. ඒක වෙනම ඒ ගැන කතාවක් අපේ නෑ නෝ නේද? කරුත් එක පිළිගන්නවනේ. දැන් මේ මහා ප්‍රඥාව ශ්‍රාවකීන්ට ලැබෙන්නේ කොහොමද කියන එක තමයි ශ්‍රාවකීන්ගේ ප්‍රශ්නේ. දැන් උත්තරේ හරි නේද? සත්පුරුෂයෙක් ළඟට යනවා ධර්ම ශ්‍රවණය කරනවා අසලා දරාගෙන සිතා විමසා බලනවා තමා තුළින් දැනගන්න. ඔන්න මහා ප්‍රඥාව ලබා ගන්නා වූ ප්‍රඥා සංවර්ධනික ප්‍රතිපදාව. එතකොට සත්පුරුෂයෙක් ළඟට යන්න මහා කරුණාව තියෙන්න ඕනේ. Taman එක්තරා ප්‍රමාණයකටවත් මේ සසර දුකෙන් පීඩාවටපත් වෙලා ඉන්නේ. දිරනවා, මැරෙනවා, අඬනවා, විලාප කියනවා. මේ ටික Taman යන්තම් හරි දැනුවත් වෙන්න ඕනේ. එතනින් තමයි යන්තම් ඕ ශ්‍රද්ධාව ඇති වෙලා සත්පුරුෂයෙක් හොයාගෙන යන්නේ. සද්දා ජාතෝ උපසංගමති කියන්නේ ඔන්න ඕකයි. දැන් මෙතන දහසකට අධික පිරිසක් ඇවිදින් ඉන්නවා. නමුත් මේ පළාත්වල ලක්ෂ ගණන් සෙනග ඉන්න පුළුවන්. නමුත් කී 10 එකක්වත් ඇවිදින්නේ නැහැ නේද? මොකද ඒ කට්ටිය දැකලා නැහැ. මේ තමා දුකටපත් වෙලා ඉන්න බව යන්තම්වත් දැකලා නැහැ. ඒක නිසා තමයි ඇවිදින්නේ නැත්තේ. එහෙනම් මේ පින්නතුන් තරමක්වත් තමා මහා දුකින් පීඩාවටපත් වෙන බව දැනගෙන තමයි යන්තම් අනිමිතෙන් ආවේ නේද? මහා කරුණාවෙන් ආවා. මහා ප්‍රඥාව ලබා ගැනීම සඳහා දැන් සත්පුරුෂයෙක් ඇසුරු කරමින් ධර්ම ශ්‍රවණය කරනවා. මම ආශිර්වාද කරනවා ඊතා ඉක්මනින් ඔබට මහා ප්‍රඥාව ලැබේවා කියලා. එතකොට සද්ධාව සද්ධාව ඇති කරගන්න ඕනේ අපි බුද්ධත්වේ ලබා ගන්නද බුද්ධත්වේ ලබන්නේ නැතුව බුද්ධත්වයටපත් වෙන්නේ නැතුව කිසිම කෙනෙකුට නිවන් දකින්න බෑ එහෙමනම් බුදු වීම නිවන් දැකීමට කැමති සියලු දෙනාම බුදු විය යුතුය කියලා මං කිසිම බයක් සැකක් නැතුව ප්‍රකාශ කරනවා. බුදු වෙනවා කියන්නේ මොකද? සත්‍ය අවබෝධ කරගන්නවා කියන එක. බුද්ධ කියන්නේ සත්‍ය අවබෝධය. බුදුවරු කීනමක් ඉන්නවද? තුන්නමක් ඉන්නවා. සම්මා සම්බුද්ධ, පච්චේක බුද්ධ, ශ්‍රාවක බුද්ධ මේ ඔක්කොම සත්‍ය අවබෝධ කරගත්ත අය. තේරුණා නේද? ශ්‍රාවක බුදුවරුන් අතර පරිපූර්ණ ශ්‍රාවක බුද්ධ තමයි මහරහතන් වහන්සේ. අපරිපූර්ණ ශ්‍රාවක බුදුවරු තමයි සෝතාපන්න සකදාගාමි අනාගාමි කියන උත්තමයෝ. සෝතාපන්න පුද්ගලයාට හතරෙන් එකක් සත්‍ය අවබෝධ වෙලා තියෙන්න ඕනේ. අපරිපූර්ණ බුද්ධ. සකදාගාමි පුද්ගලයා හතරෙන් දෙකක් සත්‍ය අවබෝධ කරගන්න ඕනේ. අනාගාමි පුද්ගලයා හතරෙන් තුනක් සත්‍ය අවබෝධ කරගන්න ඕනේ. රහතන් වහන්සේ සම්පූර්ණයෙන්ම සත්‍ය බවටම ධර්මයේ බවටම පත් වෙන්න ඕනේ. අන්න පරිපූර්ණ ශ්‍රාවක බුද්ධ. මොනවාද මේ සත්‍ය අවබෝධ කරගන්නවා කියන්නේ? ඇත්ත දකිනවා කියන එකයි. මොකක්ද ඇත්ත? මේ ලෝකය අනිත්‍යයි, දුකයි, අනාත්මයි කියන මෙන්න මේක තමයි ඇත්ත. කවුද මේ ඇත්ත හොයාගත්තේ? සම්මා සම්බුදු පියාණන් වහන්සේ. පටිච්ච සමුප්පාද න්‍යායට අනුව උන්වහන්සේ සත්‍ය හොයාගත්තා. මේ ලෝකේ ඉබේ හටගත්ත දෙයක් නෙමෙයි. මහා බ්‍රහ්මයා විසින් හටගත් මේ මෞඛ දෙයක් නෙමෙයි. හේතු පටිච්ච සම්භූතං හැම දෙයක්ම හටගෙන තියෙනවා නම් හේතුවක් නිසා. ආන් ඒ හේතුව උන්වහන්සේ හොයාගත්තා. මොකක්ද හේතුව? සුද්ධ ධර්මයාගේ පැවැත්ම පමණයි හේතුව. සුද්ධ ධර්ම කියන්නේ ස්වභාව ධර්ම ධාතු කියලාත් කියනවා. මේ ස්වභාව ධර්ම හතරක් එකට එකතු වෙලා පවතිනවා. මොනවද මේ පවතිනවා කියලා කියන්නේ? අනිත්‍යයි කියන එකයි. අනිත්‍යයි. එහෙනම් සුද්ධ ධර්ම පහක් එකට එකතු වුණ තැන සත්වයා එතන තමයි විඥාන නාම රූප විඥාන නාම රූප පැතිරලා තියෙන්නේ කොහෙද ආකාශ ධාතුව තුල විඥාන නාම රූප ඇති වෙනව නැති වෙනව ඇති වෙනව නැති වෙනවා ඒ සාපේක්ෂ කරගෙන ආකාශ ධාතුවත් ඇති වෙනව නැති වෙනව ඇති වෙනව නැති වෙනවා එහෙනම් මේ සුද්ධ ධර්ම සියල්ලක්ම අනිත්‍යයි අනිත්‍යයි කියන්නේ වෙනස් වෙනවා කියන එකයි මෙන්න මේ වෙනස් වෙන ලෝකේට ඇලිලා ඉන්න කට්ටියට නැති වෙනකොට දුකයි ලෝකය ගැටිලා ඉන්න කට්ටියට ලෝකය ඇති වෙනකොට දුකයි දුක් වේදනාව ඇති වෙනකොට දුකයි සැප වේදනාව නැති වෙනකොට දුකයි එහෙනම් අනිත්‍ය නිසා තමයි දුක ඇති වෙන්නේ යද නිච්ඡං තන් දුක්ඛං යමක් අනිත්‍යයි අනිත්‍යයි කියන්නේ ඇති වෙනව නැති වෙනව ඇති වෙනව නැති වෙනවා මේ ලෝකයේ තුල සාමාන්‍ය ජනතාවගේ ලෝකයේ තුල තියෙන්නේ මොකද්ද ඇලීමයි ගැටීමයි තණ්හාව නැතිෙන්නේ අවිද්‍යාවෙන් වැහිලා නැතිෙන්නේ එතකොට ඇලීම ඇති වෙනකොට දුකයි ගැටීම ඇලීම නැති වෙනකොට දුකයි ගැටීම ඇති වෙනකොට දුකයි ඇලීම නැති වෙනකොට දුකයි, ගැටීම ඇති වෙනකොට දුකයි. එහෙනම් මේ ලෝකේ ඇති වුණත් දුකයි, නැති වුණත් දුකයි. මක් නිසාද මේ දුක ඇති වුනේ? අනිත්‍ය නිසා. යද නිත්‍යං තන් දුක්ඛං. තේරුණා නේද? සාමාන්‍ය ජනතාව තමයි අපි ලෝකය කියලා කතා කරන්නේ සාමාන්‍ය ජනතාවට රහතන් වහන්සේ ලෝකයට අයිති නැහැ. රහතන් වහන්සේ ලෝකෝත්තර පුද්ගලයෙක්. ලෝකයට අයිති නැහැ. එහෙනම් ලෝකය තුල තියෙන්නේ මොනවද? ඇලීමයි ගැටීමයි. අනිත් වෙනවා කියලා කියන්නේ ඇති වෙනවා නැති වෙනවා ඇති වෙනවා නැති වෙනවා. ඇලීම නැති වෙනකොට දුකයි. ගැටීම ඇති වෙනකොට දුකයි. එහෙනම් මේ ලෝකේ ඇති වුණත් දුකයි නැති වුණත් දුකයි. එහෙනම් අනිත්‍ය නම් දුක නම් මෙය මගේ කියලා ගන්නත් බෑ මම කියලා ගන්නත් බෑ ගත හැකි දෙයක්ුත් නෙමෙයි ගත යුතු දෙයක්ුත් නෙමෙයි අනාත්මයි කියන්නේ මෙන්න මේකයි මෙන්න මේකයි ලෝකයේ පිළිබඳව ඇත්ත. වේගයක් නිසා හටගත්තා වූ ලෝකය නිට්ටයයි කියන මතය නිසා අපි දුකටපත් වෙලා ඉන්නවා. එහෙමනම් මේ අනිත්‍ය වූ ලෝකයේ යථාර්ථය තමයි දුක අනාත්මය. මෙන්න මේක තමයි ත්‍රිලක්ෂණය කියන්නේ. මේ ත්‍රිලක්ෂණයෙන් ඉස්සල්ලාම දකින්න ඕනේ මොකද්ද? පටිච්ච සමුප්පාද න්‍යායට අනුව ඵල ලක්ෂණේ දකින්න ඕනේ. ඵල ලක්ෂණය. බුදු පියාණන් වහන්සේ ඉස්සරලාම ධර්ම දේශනා කරනකොට පළවෙනි බණපදයේ වශයෙන් දේශනා කළේ මොකක්ද? දුකයි. චතුරාර්ය සත්‍යයේ පළවෙනි සත්‍යය මොකක්ද? දුක්ඛ සත්‍යය. ඒ දුකට හේතුව තමයි තණ්හාව. මේ දුක නැති කරද නැති කරගත හැකි බව තමයි දුක්ඛ නිරෝධය. නැති කරගන්නා වූ ක්‍රමවේදය තමයි දුක්ඛ නිරෝධගාමිනී පටිපදාව. එතකොට මෙන්න මේ චතුරාර්ය සත්‍ය දේශනාවේදී බුදු පියාණන් වහන්සේ පටිච්ච සමුප්පාද න්‍යායට අනුව දේශනා කළේ ඵලය. පටිච්ච සමුප්පාදයේ පටිච්ච සමුප්පාදයේ දකින්නේ නැතුව මොනම කරලවත් සත්‍ය දකින්න බෑ. එහෙනම් පටිච්ච සමුප්පාදයේ දකින්නේ කවුද? සත්‍ය දැකපු නැති අය. සත්‍ය දැක ගැනීම සඳහා ක්‍රමවේදය තමයි පටිච්ච සමුප්පාද න්‍යාය කියන්නේ. එහෙමනම් පටිච්ච සමුප්පාදයේ තියෙන්නේ කාටද? සත්‍යය දැකපු නැති අයට නේද? සත්‍යය දැක ගැනීම සඳහා. ඒකත් අද කරලා තියෙන්නේ මොකද? පටිච්ච සමුප්පාදය අපිට මොන පටිච්ච සමුප්පාදයක්ද? ඔය මොනවා හරි කයි කටන්දරයක් කියලා යන්නේ නැතුව. පටිච්ච සමුප්පාදයේ තියෙන්නේ මහා උගතුන්ට, මහා ධර්මදරයින්ට, ආර්ය පුද්ගලයන්ට බුදුහාමුදුරෝ දේශනා කරනවා පටිච්ච සමුප්පාදයේ තියෙන ධර්මයේ දැකපු නැති අය සඳහා. ධර්මයේ දැක ගැනීමේ ක්‍රමවේදය තමයි පටිච්ච සමුප්පාදය කියන්නේ. යෝ පටිච්ච සමුප්පාදම් පස්සති සෝ ධම්මං පස්සති. යමෙක් පටිච්ච සමුප්පාදයේ දැක්කොත් පමණයි ධර්මයේ දකින්න පුළුවන්. එහෙනම් ධර්මයේ දකින්න ඉස්සර නේද මේ පටිච්ච සමුප්පාදය දකින්න ඕනේ? ආන් මේ පටිච්ච සමුප්පාදයේ දකින්න කොටත් ඉස්සල්ලාම දකින්න ඕනේ ඵලය. අනිත්‍යයි දුකයි අනාත්මයි ඒක තමයි ත්‍රිලක්ෂණය කියන්නේ. ඕක තමයි ඇත්ත. ඒ ත්‍රිලක්ෂණයෙන් ඉස්සල්ලාම දකින්න ඕනේ මොකද්ද? ඵල ලක්ෂණය. දුක. ලෝකය දුකයි කියලා දැනගන්නකොටම ඒතනත්තා ලෝකයට පහදින්නේ නැහැ. එහෙනම් පහදින්නේ මොකේද? නිර්වාණයට. මෙන්න මේක තමයි දැන පැහැදීම කියලා කියන්නේ. දැන පැහැදීම කියන්නේ ශ්‍රද්ධාව කියන එකයි. දැන පැහැදීම. දැනගන්නේ කොතනද? ඉන්න තැන දැනගන්නේ. පහදින්නේ කොහාටද? ලෝකෝත්තර ධර්මයට, නිර්වාණ ධර්මයට. Taman ඉන්නේ කොහෙද? ලෝකයේ තුල නේද? ඉන්නේ ලෝකයේ තුල. අන්න එතනයි දැනගන්න ඕනේ. ඉන්න තැන ගැන හරියට දැනගන්නකම් කවදාවත් පින්නතුනි ඉදිරියට යන්න පුළුවන්කමක් නැහැ. අපි ඉන්නේ කොහෙද? ලෝකයේ තුල නේද? ආන් ඒක නිසා බුදු පියාණන් වහන්සේ දැන පැහැදීම ඇති කරගත්තා වූ අය ආර්ය භූමියේ පිළිසිඳ ගැනීම සිද්ධ වෙනවා කියලා කියනවා ඒ අයට. දැන පැහැදීම හේවත් ශ්‍රද්ධාව ඇති වෙනකොටම මොකද වෙන්නේ ආර්ය භූමියේ පිළිසිඳ ගන්නවා. ආර්ය පුද්ගලයෙක් බවට පත් වෙනවා. ධම්මේ අවිච්ඡප්පසාදේන සමන්නාගතෝ අරිය ශාවකෝ කියන්නේ ඔන්න ඕකයි. දැන ධර්මය දැනගෙන ධර්මයට පහදිනවා. දැනගන්නේ මොන ධර්මයේද? ඉන්න තැන ලෝක ධර්මය. පහදින්නේ මොන ධර්මයටද? ලෝකෝත්තර ධර්මයට. එහෙමනම් ලෝකයේහි යථාර්ථය අනිත්‍යයි දුකයි අනාත්මයි කියලා දැන ගැනීම සඳහා උන්වහන්සේ සූත්‍රයක් ඉදිරිපත් කරනවා ආන් මේ සූත්‍රයේ තමයි ඒකායනෝ භික්කවේ මග්ගෝ සත්තානං විසුද්ධියා ශෝක පරිද්දවානං සමතික්කමාය දුක්ඛ දෝමනස්ථානං අත්තංගමාය ඥායස්ස අධිගමාය නිබ්බානස්ස සච්චිකිරියයි යදිදං චත්තාරෝ සතිපට්ඨාන මෙන්න සද්ධාවන්තයින්ට සංවේග ප්‍රසාදේ ඇති කර ගැනීම සඳහා ස්ථාන හතරක් දකින්නේ කිව්වා සදහැවතුන්ට සංවේග ප්‍රසාදේ ඇති කර ගැනීම සඳහා ස්ථාන හතරක් දකින්න කිව්වා මොකද්ද සංවේගය කියන්නේ? ලෝකෙහි යථාර්ථය සංවේගය කියන්නේ අනිත්‍යයි කියන එක. අනිත්‍ය දකිනකොටම මොකද වෙන්නේ? නিত্য වූ ලෝකෝත්තර නිර්වාණයට පහදිනවා. අන්න සංවේග ප්‍රසාදය කියන්නේ ඔන්න ඕකයි. ඒ සංවේග ප්‍රසාදය ඇති කර ගැනීම සඳහා දකින්න කිව්ව ස්ථාන හතරක්. මොකද්ද මේ ස්ථාන හතර? කාය, වේදනා, චිත්ත, ධම්ම. මේ ජීවිත පැවැත්ම කියන ලෝකයෙන් සාම්පල් හතරක් උන්වහන්සේ ගණ්ඩේ කිව්වා සාම්පල් හතරක් අරගෙන ජීවිත පැවැත්ම තුල ඉඳගෙනම පරීක්ෂා කරන්න කිව්වා. ඉස්සල්ලාම ගණ්ඩ කිව්වේ මොකද්ද? කය. අපිට ප්‍රධාන වශයෙන්ම පළමුවෙන්ම අරමුණු වෙන්නේ මේ බඹයක් පමණ උසට මහතර තියෙන කය නේද? ඉස්සල්ලාම කය ගණ්ඩේ කිව්වා. කායානුපස්සනා කියන්නේ ඒකයි. සති ප ဋ ාණ කාය අනුපස්සනා සම්මා සතිය පිහිටවා ගන්න කයට. පිහිටවාගෙන කය අනුව ඇත්ත දකින්න. මොකක්ද? ඇත්ත මොකක්ද? අනිත්‍යයි, දුකයි, අනාත්මයි. ඒකෙනුත් ඉස්සල්ලාම දකින්න ඕනේ මොකද්ද? දුක දකින්න ඕනේ. දුක දකින්න ඕනේ. ආන්ගේ දුක දැකීම සඳහා බුදු පියාණන් වහන්සේ මේ කායානුපස්සනාවේ පරිච්ඡේද දෙකක් වෙන් කරලා තියෙනවා. පළමුවෙන්ම චතු සම්පජඤ්ඤ පබ්බේ සහ ඉරියාපත පබ්බේ කියලා. චතු සම්පජඤ්ඤ පබ්බේ කියන්නේ ස්ථාන හතරක් පිළිබඳව මනාකොට දැනගන්නේ කිව්වා. චතු ස්ථාන චතු කියන්නේ හතර. සම්පජඤ්ඤ කියන්නේ මනාකොට දැනගන්න කිව්වා. මොකද්ද මේ ස්ථාන හතර? හතර ඉරියව්. ඉඳ ගන්නවා, හිට ගන්නවා, එහෙට මෙහෙට යනවා, නිදා ගන්නවා. මොකටද ඔය හතරක්? ඇයි එකක් මදිද? මදි නේද? හතරකුත් මදි වෙලා අපිට තියෙන්නේ. ඈ එහෙමනම් එක ඉරියව්වක ඉන්න බැරුව මේ ඉරියව් වෙනස් කරන්නේ මක් නිසාද? දුක නිසා නේද? අන්න හැම ඉරියව්වක් ළඟදීම හැම ක්‍රියාවක් ළඟදීම සතියෙන් ඉන්න කියලා උගන්වනවා නේද? හැම ක්‍රියාවක් ළඟදීම සතියෙන් ඉන්න කියලා උගන්වනවා. කෑම ටිකක් කනකොට සතියෙන් ඉන්න ඕනේ. වැසිකිලි කැසිකිලියට යනකොට සතියෙන් ඉන්න ඕනේ. වතුර ටිකක් නාන්න ගියා සතියෙන් ඉන්න ඕනේ. මොකද්ද මේ සතිය කියන්නේ? කනවා කනවා කනවා කනවා කියන එකද මොකටද මේ කන්නේ? මොකටද මේ කන්නේ? මට නොකා ඉන්න බැයිද? බෑ. උඹට නොකා ඉන්න බෑ. ඇයි බැරි? බඩගිනි කියන රෝගය ස්වභාව සිද්ධියක් වශයෙන් මේ කය තුල තියෙනවා. ඒක නිසා ඔබ මේකට බේත් දාන්න ඕනේ. මේ බඩගිනි දුක නැති කරගන්න කනවා. දැන් ඉතින් කාලත් ඇති නැහැ සෑහෙන කාලයක් නේද? තවම නැති වෙලා නැහැ නේද? ඊළඟට වැසිකිලි කැසිකිලි යනකොට සතියෙන් ඉන්න කිව්වා. මොකද? මොකටද ඔය වැසිකිලි කැසිකිලි යන්නේ? නවත්තපන් ඕක. නිකා හිටපන්. බෑ. මොකද මේවා පිට කලේ නැත්නම් අපිට දුකක් ඇති වෙනවා. ඒක නිසා මේවා පිට කරන්න ඕනේ. වතුර ටිකක් නාගන්න ගියත් අපි සතියෙන් ඉන්න ඕනේ. ආන්න ඕනේ මොකටද උඹ නාන්නේ? මට නාන්න නැතුව ඉන්න බෑ. මොකද දුර්ගන්ධයක්. මේ කායෝ jigucchෝ සකලෝ දුගන්ධෝ කය කියන එක පිළිකුල් සහගතයි දුක දහමනසුලේ මන් නැවෙ නැත්තම් මට විතරක් නෙමේ ළඟ ඉන්නේ උන්ටත් දුකයි නේද එහෙම නේද මෙන්න මේ විදියට තමයි සතියෙන් ඉන්න කියලා කියන්නේ එහෙම නැතුව නානවා නානවා වතරවක් කරනවා වතරවක් කරනවා හිඳ ගනිමි හිඳ ගනිමි හිට ගනිමි හිට ගනිමි කමි කමි බොමි බොමි කියන එක නෙමෙයි. ඇයි මක් නිසාද මේවා කරන්නේ? මේවා කරන්න මේවා නොකර ඉන්න බෑ දුකයි. හතර ඉරියව් නෙමේ සියලුම ඉරියව් බලන්න. ඇයි පිල්ලම් ගහනවා නම් එතනත් බලන්න මොකටද ඇයි පිල්ලම් ගහන්නේ කියලා. <coughs> තේරුණා නේද? මේ අතපය එහාට මෙහාට කරනවා, දිගාර පියවා නමනවා, නවම් පියවා දිගාරිනවා, ඇඹරෙනවා, එහාට ඇඹරෙනවා, මෙහාට ඇඹරෙනවා, ඒ බලනවා, මේ බලනවා. මක් නිසාද? එක ඉරියව්වක ඉන්න බෑ දුකයි. ඒක නිසා අපි ජීවත් වෙනවා කියන්නේ මොකද? උදේ ඉඳන් රෑ වෙනකන් රෑ ඉඳන් එළි වෙනකන් දඟලන එකටනේ ජීවත් වෙනවා කියන්නේ. දඟලන්නේ නැතුව ඉන්නකෝ. ආන්දරෝනේ දඟලන්නේ නැතුව ඉන්න. ඔබ වහන්සේත් දඟලන්නේ අපිට කියලා. මෙන්න පින්නතුනි කායානුපස්සනාවෙන් දුක දකින්න ඇති. ඊළඟට මානසික දුක දකින්න, චෛතසික දුක දකින්න, උදේ ඉඳන් රෑ වෙනකන් රෑ ඉඳන් එළි වෙනකන් මේ දුක් විඳින්නේ මක් නිසාද? මේ ජීවිත පැවැත්ම නිසා. ඉපදුණු නිසා නේද? දිරනවා, මැරෙනවා, අඬනවා, විලාප කියනවා, ශෝක වෙනවා, පරිදේවයටපත් වෙනවා, දුම්නසරපත් වෙනවා. මෙන්න දුක්ඛ ස්කන්ධය. මේ දුක්ඛ ස්කන්ධයෙන් අත මිදෙන්න බෑ පින්නතුනි මේ ලෝකයෙන් අයින් වෙනකන් නේද? මේ ජීවිත පැවැත්ම නවත්තනකම් පුළුවන් දෝක් කරන්න. බෑ නේද? එහෙමනම් ජීවිත පැවැත්ම හේවත් මේ ලෝකයේ දුකයි කියලා දැන් පැහැදිලිද? එතකොට මේ ජීවිත පැවැත්මේවත් ලෝකේ දුකයි කියලා දැනගත්ත මොහොතේ ඉඳන් එයා මොකද කරන්නේ? නිවන් දැකීම සඳහා වැඩ කටයුතු කරගන්නවා. එයා කරන කියන හැම දෙයක්ම නිවන් දැකීමේ පරම පවිත්‍ර චේතනාවෙන් යුක්තව කරනවා. ඒවා තමයි පාරමිතා කියලා කියන්නේ. පාරමිතා හැම මොහොතකම යා අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන තිලක්ෂණය වඩාගෙන දුක දකිමින් ගමන් කරනවා කොහොමද යන්නේ හැම ඉරියව්වක් ළඟදීම දුකයි දුකයි දුකයි දුකයි කියලා දැනගෙන ඉදිරියට යනවා. අනිත්‍යයි අනිත්‍යයි දුකයි අනාත්මයි කියලා දැකගෙන ඉදිරියට යනවා. මෙන්න මේක තමයි සද්ධා භාවනාව කියලා කියන්නේ. ඒ අනවාරයක් පාසා මොකද වෙන්නේ? නිර්වාණයට පහදිනව නේද? ශ්‍රද්ධාව වැඩි වෙනව නේද? ශ්‍රද්ධාව වැඩි වෙන්න වැඩි වෙන්න අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන ත්‍රිලක්ෂණය තුල ඉන්න ඉන්න මොකද වෙන්නේ? සක්කාය දිට්ඨිය කියන අර ගොරෝසු ස්වභාවය නැති වෙලා යනවා. ඒ ගොරෝසු ස්වභාවය නැති වෙනකොට මොකද වෙන්නේ? සම්මා දිට්ඨිය ඇති වෙනවා, දර්ශනේ ඇති වෙනවා. දර්ශනේ ඇති වෙනකොට මොකද වෙන්නේ? සක්කාය දිට්ඨිය ප්‍රහාණය වෙනවා. සීලබ්බත පරාමාස ඔක්කොම සංයෝජන තුනම ප්‍රහාණය වෙනවා. එහෙනම් මේ සංයෝජන තුන ප්‍රහාණය වෙන්නේ මොකෙන්ද? සම්මා දිට්ඨියෙන්, දර්ශනයෙන්මයි සම්මා දිට්ඨියවත් මේ දර්ශනය ඇති කර ගැනීම සඳහා කළ යුතු භාවනාව කුමක්ද? සද්ධා භාවනාව. සද්ධාවෙන්මයි සම්මා දිට්ඨිය ඇති වෙන්නේ. ආ මේක නිසා මේ භාවනා මධ්‍යස්ථානයේ සද්ධා විපස්සනා භාවනා කියන නමින් අපි හඳුන්වනවා. ශ්‍රද්ධාවෙන් විදර්ශනයට යන්න විදර්ශනේ වඩාගෙන අර සියුම් වුණා වූ ආත්ම දිට්ඨිය ඒවා සම්මා දිට්ඨියක් දිනු කරගෙන ඉදිරියට යනකොට සම්පූර්ණයෙන්ම ආත්ම දිට්ඨිය නැති වෙලා निराවරණ ඥානෙ ලැබෙයි අන්න එතකොට මමත්වයේ කියන එකක් නැති වෙයි ඒ සඳහා ඔබට මේ ධර්ම දේශනාව ශක්තිමත් වේවා අද මේ ඔබට මේ සම්බුදුපාද පත්මානුගත ශ්‍රී අමත ගවේෂී සද්ධා විපස්සනා භාවනාවේ භාවනා මධ්‍යස්ථානයෙන් නිකුත්වන මේ දහම් හඬ මුළු ලෝකේටම ඇහෙන්න සැලැස්වේ කවුද කියන එක ඔබ දන්නවා. දෙරණ රූපවාහිනී සේවයේ මගින් ඒ කාර්ය මණ්ඩලයේ නිලධාරීන් ඒ සභාපතිතුමා අපි කෙරෙහි අනුකම්පාවෙන් යුක්තව කරුණාවෙන් යුක්තව මේ ධම්මඬ ලෝකයට ඇසේවා කියන කාර්මික චේතනාවෙන් එම කාර්ය මණ්ඩලයේ මෙතෙන්ද එවලා තියෙනවා ඒ නිලධාරී මණ්ඩලයේ කාර්ය මණ්ඩලය අද මේ දේශනාව පටිගත කරලා යථා කාලයේදී මේක මුළු ලෝකයටම ඇහෙන්න සලස්වයි ඒ නිසා ඒ අයට අපි පුණ්‍යානුමෝදනා පූර්වකව ස්තුතිය පුද කරමින් සියලු දෙනාටම අමා මහ නිවන් සුවයෙන් සුවපත් වෙන්න ලැබේවා කියන ආශිර්වාදයෙන් මාගේ ධර්ම දේශනාව સમાપ્ત කරනවා ඔබ සෑම දිනාටම තෙරුවන් සරණයි